බුද්ධානුපස්සනාව ඇසුරෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ නියතුම් සද්ධර්මානුශාසනාව මෙලෙසින් පවත්වනවා. දේශනා වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරනවා ඉන්ද්‍රා චාන්දනී ශ්‍රයානි ආනන්ද රත්නසිරි උපාලි සහ පවුලේ දූදරු මොණපුරු මිනිපිරියන් ඇතුළේ සදැහැති පිරිස. එසේනම් 41 වන සතියේ ප්‍රතිපේක්ෂා වැඩසටහනේ තෙවන ධර්මානුශාසනාව මෙලෙසින් පවත්වන්නට අප සියලු දෙනා නැවත වතාවක් සාදුනාදනම්වා ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ඇරයුම් කරමු මේ උතුම් දේශනය මෙලෙසින් පවත්වන ලෙසට සාදු සාදු සාදු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 එවං පස්සං වික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බිදන්ති වේදනායපි නිබ්බිදන්ති සංඥායපි නිබ්බින්දති සංකාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් අපේ සිත සකස් කරගත්තේ නැත්නම් අපිට කවදාකවත් සංස්කාර දුකෙන් අත මිදෙන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. ඒ නිසා වෙන්න කළ යුතු දේ හොඳින්ම අපි තේරුම් ගන්න ඕනේ. කළ යුතු දේ තේරුම් අරගෙන ඒ කළ යුතු දේ කරන්න ඕනේ. නොකළ යුතු දේ තේරුම් අරගෙන නොකළ යුතු දේ නොකර ඉන්න ඕනේ. මේ සඳහා තියෙන වැඩපිළිවෙල භාවිතා කරන්න ඕනේ. මේ දිනවල අපි කතා කරමින් ඉන්නේ අනුපස්සනා ගැන. අනුපස්සනාවල මේ සතිය අපි වෙන් කරගත්තේ නිබ්බිදානුපස්සනාවට. එතකොට අනුපස්සනා කියන එක ගැන දැන් දන්නවා දැන් සති ගානක් මම හඳුන්ලා දීලා තියෙනවා. පරමාර්ථ ධර්මයන් පිළිබඳව තමන්ගේ සිත යොමු කරලා ඒ පරමාර්ථ ධර්මයන් වල තියෙන ත්‍රිලක්ෂණය අවබෝධ වෙන විදිහට කටයුතු කරනකොට කියනවා අනිත්‍ය පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය දකින්නකොට කියනවා අනිත්‍යානුපස්සනා කියලා. පරමාර්ථ ධර්මයන්ගේ අනාත්මය පරමාර්ථ ධර්මයන්ගේ දුක්ඛ தත්ත්වය පිළිබඳ මෙනෙහි කරමින් පරමාර්ථය පිරික්සන්න පුළුවන් මට්ටමකට හිත අරගෙන ඒ පරම පරමාර්ථ ධර්මයන් මෙනෙහි කරනකොට කියනවා දුක්ඛානුපස්සන අනිත්‍යාන අනාත්තාන පස්සනා කියලා. නැත්නම් මේ දැන් ලෝකේ තියෙන අම්මා අනිත්‍යයි තාත්තා අනිත්‍යයි ගෙදර අනිත්‍යයි ගහ කොළ අනිත්‍යයි කියන එක නෙවෙයි ඒවා ඇතුලේ තියෙන කුඩාම එකකේ තමයි පරමාර්ථ ධර්මය. ඒකට ඒවා හැදිලා තියෙන්නේ පරමාර්ථ ධර්ම වලින්. දැන් මොනවා හරි දෙයක් හැදලා තියෙන දැන් අපි හිතමු පාසලක් තියෙනවා ඒ පාසලේ ළමයි ඔක්කොම නරක ළමයි. එතකොට මේ පාසල හැදලා තියෙන්නේ කුඩාම එකකේ ළමයා. ඒ ළමයි ඔක්කොම නරකයි. එහෙනම් පාසල නරකයි කියලා 아무තෙන් කියන දෙයක් තියෙනවද? නෑ. හැබැයි අපි ළමයි පිරික්සන්නේ නැතුව පාසල නරකයි කිව්වට ළමයි අතර හොඳයි ඉන්න පුළුවන්. එක තැනක හරි. නේද? ඒ වගේ කුඩාම ඒකකය පිරික්සලා බලනකොට කුඩාම ඒකකයේ යම් ලක්ෂණයක් තියෙනවා නම් ඒකින්ද මැවෙන යම් දෙයක් තියෙනවා නම් ඒක පේන යම් කිසි පාසල කියන්නේ ළමයින්ගෙන් ඒක රාශි වෙච්ච තනහ. එතකොට නේද? ඒක ඒක සම්පූර්ණයෙන්ම මේ දුර්වලයි නම් ඇතුලේ ඒකක සම්පූර්ණ එක ගැන කියන්න දෙයක් අපේ ජීවිතය කියලා කියන්නේ අපි මේ එක එක හැඩතල වලට හිටියට මේකේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කුඩාම ඒකක. ඒ කුඩාම ඒකක වලින් සැදුම්ලත් රූපය ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ මිශ්‍රණයක්. හරි. ඒ ධාතු හතර නිසා මොනවද ඇති වෙන්නේ? වර්ණ ගන්ධ රස ඕජා. එතකොට ඒවට කියන සුද්ධාෂ්ටක කියලා. එතකොට මේ සුද්ධාෂ්ටක වලින් සමන්විත කලාප තියෙනවා නේද? එතකොට ඒ ඒවා බොහෝ වශයෙන් ඒවා එකතු වීමකින් හැදෙන දේවල් වලට කියන ද්‍රව්‍යයක් කියලා. ද්‍රව්‍යයක් කියලා කියන්නේ සුද්ධාෂ්ටක වල එකතුවක් කියන එක එතකොට. එතකොට මේ මිශ්‍රණය තමයි මේ මිශ්‍රණයට තමයි අපි කියන්නේ ද්‍රව්‍ය කියනවා වස්තුව කියනවා නේද එක එක දේවල් කියලා කියනවා. එතකොට අපි පිරික්සිය යුත්තේ ඒ ද්‍රව්‍යද නැත්නම් ඒ පිටට පේන වස්තුවද නැත්නම් අර සුද්දාෂ්ටකද? මොන හරි ලක්ෂණයක් හොයන්න නම් නේද? කුඩා එකක ටික එක පැත්තකට යන ගතියක් තියෙනවා නම් මුළු වස්තුව ඒ පැත්තට යනවා. නේද? එහෙනම් පිරික්සිය යුත්තේ කුඩාම ඒකකය. අපේ ජීවිතේ කුඩාම ඒකක කියලා කියන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා. එහෙනම් අන්න ඒවට තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒකට අපි පෙරේද දවසේ ඔබ සාකච්ඡා කරා. ඊයේ දවසේ අපි චිත්ත සංස්කාරයන් කෙරේ නැත්නම් වේදනා සංඥා හැර ඉතිරි සංස්කාර 50 කියලා කියන රූප වේදනා සංඥා සංකාර කියන තැනට අපි අවධානය යොමු කරා. කුඩාම ඒකකයක් පිළිබඳව මොකක්ද අරමුණ? නිබ්බිදාව නැත්නම් කලකිරීම ඇති කර ගැනීම සඳහා. අපි ඔය කලින් වේදනානුපස්සනාව ගැන කතා කරලා තියෙනවා. වේදනාව ගැන කතා කරලා තියෙනවා. එහෙනම් අදත් අපි වේදනාව ගැනම මෙනෙහි කරනවා. දැන් පුරුදු දෙයක් හින්දා මෙතනදී අරමුණු කරන්නේ හැබැයි වේදනාව කෙරෙහි කලකිරීම ඇති කර ගැනීම ගැනීමයි. ඒක කොච්චර වටිනවද කියලා බලන්න තණ්හාවට ආසන්නම කාරණාව මොකද්ද? තණ්හාවට ආසන්නම කාරණාව වේදනාව. වේදනා පත්‍ය තණ්හා නේද? වේදනාව කියලා කියන්නේ ඔතන වේදනා වේදනා කියනකොට අපිට එකපාරටම ඇති වෙන්නේ වේදනා කියනකොට දුක් වේදනා කියන එක අරමුණක්මයි එන්නේ ඔය කිව්වට. නේද? වේදනා ආකාර තුනයි සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා කියලා. හරි? ඒතර අපේ ශරීරයේ වේදනා හැදෙන තැන් 6යි. ඇහ කන නාසය දිව ශරීරය, මනස, චක්කු සංපස්සද, සෝත සංපස්සද, ගාන සංපස්සද, ජීව සංපස්සද කාය සම්පස්සති කියලා. එතකොට අපේ හැම වෙලේම උත්සාහය. හරි කාය සම්පස්සති මනෝ සම්පස්සති කියලා හයයි. හැම වෙලේම උත්සාහය මොකද්ද අපි ජීවත් වෙන ජීවිතේ? හැම නිමේෂයකම අපි මේ ජීවත් වෙන ජීවිතේ උත්සාහය තමයි කාය සැපෙන් තියාගන්න, සිත සතුටෙන් තියාගන්න. මොකද කියන්නේ? ඔක්කොම කරන්නේ ඒකටද නැද්ද? ඒක වෙන කතාවක් නැහැ නේ. අපි බය වෙනවා නම් බය වෙන්නෙත් ඇයි? කොහේ හරි තැනක අපිට අපිට බයක් හිතෙනවා නම් බය වෙන්නේ මොනවා වෙයි කියලාද? කාය දුකටපත් වෙයි. දැන් අපි කන්දකින් පල්ලෙහාට වැටෙන්න වගේ යනවා නම් බය වෙනවා. ඇයි? ඔතන වෙන්න දෙයක් නැහැ. මොනවද වෙන්න තියෙන්නේ? කාය දුකටපත් වෙයි. කිස්සලා වැටෙනවට බය වෙනවා. ළමයෙක් කිස්සලා වැටෙනවට අපි බයයි. ඇයි කාය දුකටපත් වෙයි කියලා? නේද? ප්‍රියංගෙන් වෙන් වෙයි කියලා නිබඳව බයයි. ඇයි? ඇයි බය? මගේ ළඟ ඉන්න ප්‍රිය අය මට නැති වෙයි කියලා ඇයි බයයි? නැති වුණොත් මොකද වෙන්නේ? ආසන්නම කාරණාව දිහා බලන්න. නැති වුණොත් වෙන්නේ මොකද්ද? මට දරා ගන්න බැරි දුක් වේදනාවක් එනවා හිතේ. එහෙනම් මම බයයි. දුක් වේදනයි කියලා. <laughs> දුක් වේදනයි කියලා බය. ඒකයි අපි කට්ටියට කියන්නේ පරිස්සමෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න, පරිස්සමෙන් යන්න, එන්න, කන්න බොන්න මොකද? මාව දුකටපත් වෙන්නේ. මේ පැත්තට තියෙන ආදරයකට නෙමෙයි. <laughs> වෙන පැත්තකට තියෙන ආදරයකට නෙමෙයි මාව දුකටපත් වෙයි කියලා තියෙන බයට. එහෙනම් එහෙනම් දැන් අපිට හොඳට තේරෙන්න ඕනේ අපි බයෙන් ඉන්නේ ශෝකයෙන් ඉන්නේ නේද හැම වෙලේම මේවා දුකටපත් වෙනවා ශෝකයටපත් වෙනවා මේවා දුකටපත් වෙනවා එතකොට මේ ඔක්කොම තියෙන මේ වේදනා තමයි ආසන්නම කාරණාව. නතර අපේ මුළු ජීවිතේම අපි බලාපොරොත්තු වෙන්නේ සතුටනේ. හැපනේ. ඒ සඳහා දැන් කොච්චර දේවල් කරාද? නේද? දන්න දවසේ ඉඳන් ගොඩ දේවල් එකතු කරා, වැටවල් ගහගත්තා, හිර කරගත්තා, නීති දාගත්තා, ගොඩ දේවල් එකතු කරා. ඉතින් දැන් ඒ සතුට වෙන්නේ ඒවා එකතු කරේ. දැන් සතුටුද ඉතින්? <laughs> දැන් සතුටෙන්ම දින්නේ කියලා අහුව? නෑ. අනාගතේ මහ දුක් ගොඩක් උරුමද නැද්ද? අනිවාර්යෙන් එන්න දුක් වර්ගයක් තියෙනවද නැද්ද? අපෝ ඒක එන්න නම් තියෙනවා තමයි මම දන්නවා මගේ අම්මගෙන් මට සම්පූර්ණ වෙන් වෙන්න තියෙනවා තාත්තගෙන් වෙන් වෙන්න තියෙනවා නේද තව නොයේකුත් අනිවාර්ය දුක් අන්දරාවල් වගේක් තියෙනවා ඒවා අනිවාර්යෙන් ලැබෙන දේවල් මොකද්ද ප්‍රාර්ථනාව අද නම් එපා හෙටත් ඒවා අනිද්දාත් ඒවා පොඩි ළමයෙක් ඉන්ජෙක්ෂන් එක ගහන එකල් දානවා වගේ තමයි නේද මේක නොවේවා නොවේවා නොවේවා කියලා ප්‍රාර්ථනාවකින් ඉන්නවා එතන අම්මාගේ මරණය තාත්තාගේ මරණය සහෝදරයාගේ මරණය කියන ඒවා අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවද නැද්ද නේද හැබැයි ඉතින් ලැබි කොයි වෙලාවහරි ලැබුණාම කවදාකවත් නොලැබෙන්න තිබ්බ එකක් ලැබුණා වගේ කෑ ගහනවා කලින් දන්නවා මේක වෙනවා කියලා කොයි වෙලාවහරි ඒ මොකද අපි ලෑස්ති නෑ ඒවා එක්කට ලෑස්ති නෑ ඉතින් මේ වගේ தත්වයන් යටතේ අපි මේක මේ මේ මොකක්ද මේ කාරණාව ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයාගන්න ඕන අපිට උරුම වෙලා තියෙන දේ දිහා අපි බලන්න ඕන. අපිට උරුම වෙලා තියෙන සැප වේදනා, දුක් වේදනා, අදුක්කසක වේදනා. දැන් අපි පොඩ්ඩක් ඇත්ත කතා කරන්නයි යන්නේ. හරි. ජීවිතයේ ඇත්තටම සැප වේදනා තිබේද? මොකද නැත්තේ? තිබේ. නේද? දැන් ජීවිතයේ සැප වේදනා ඔක්කොම ගැන තේරුම් ගැනීම සඳහා අපි එක උදාහරණයක් ගන්න හැමදාම ගන්න උදාහරණය. එතකොට මේකේ කලකිරීමකටපත් වෙනවද කියලා බලන්න. මේ ටිකමයි ඔයිට කලින් අපි කතා කරලා තියෙනවා. නමුත් මේක මේ වෙලාවේ ආයෙ නිබ්බිදාව කෙරෙහි අවශ්‍යයි. මම මේ වෙලාවේ අරමුණු කරන්නේ මොකක්ද? කලකිරීමක්. මොනවා කරේද පංච උපාදානස්කන්ධය ඊයේ අපි සංස්කාර ගැන කතා කරා අද වේදනාව ගැන කතා කරනවා දැන් මම ගන්න උදාහරණය මට මීයඹ ගෙඩියක් කන්න ඕන වෙනවා මම කලින් කාලා තියෙනවා මතක් වුණා පැත්ත පළාතක මීයඹ නැහැ දැන් තියෙන්නේ මොන වේදනාවද? දැන් දුක් වේදනාව තියෙන්නේ. මේක හරියට ප්‍රස්ථාරයක් වගේ අපි ගොඩක් අරගෙන යන දුක් වේදනා නම් යටපැත්තේ දුකත් නැති සැපත් නැති නම් මැද සැප වේදනා නම් උඩ කියලා හිතාගෙන යනකෝ. දැන් මී යඹ ඕනෙම කියලා හිතුණා. පැත්ත පළාතේ මී යඹ නැහැ. දැන් හිතේ ඇති වෙලා තියෙන දුක් වේදනා නේද? මානසික දුක් වේදනා තියෙනවා. ඒක අසන්තෝෂය. එහෙනම් ප්‍රස්ථාරය තියෙන්නේ යට දැන් මට ඉන්නම බෑ. දැන් මම හොයන්න යන්න ඕනේ. හොයන්න යනකොට කකුල් රිදෙනවා, අත් රිදෙනවා, නේද? අවුව වැටෙනවා අමාරුයි. දාඩිය දානවා. ඒ ඔක්කොම එතන එනම් ප්‍රස්ථාරේ කොහෙද තියෙන්නේ? තවත් යටමයි තියෙන්නේ. යනකොට මම යනකොට මම දකිනවා මීයම කට්ටියක් මීයම කනවා දකිනවා. දැන් තවත් යටට යනවා. අද වෙනකොට ඔන්න මීයම ගොඩක් දකිනවා මම. හැබැයි ලොකු ගාණක් ගහලා තියෙනවා. නේද? ඒකට තවත් අපිට දුකටපත් වෙන අන්තිමට මේක ගන්නවා කොහොමද සල්ලි දීලා. උස්සන් එනකොට දුක් තියෙන්නේ. ගෙනල්ලා හොදනකොට දුක් තියෙන සමහරවල් අර ගෙනාපුවා කපනකොට පණුවෝ එහෙම වුණොත් ගොඩක්ම අමාරු තත්යකටපත් වෙනවා නේද? නේද මේ ඔක්කොම මේ එක සිද්ධියක් කියන්නේ සියලුම දේ ගැන තේරුම් ගන්න. හරිද? ජීවිතේ අපි උරුම වෙන තියෙන සියලු දේ නේද? හුඟාක්ම හොඳයි කියලා බලාපොරොත්තු වෙලා ළඟට ගන්න සමහර දේවල් අන්තිමට බලනකොට අන්තිම නරකයි. ඒක මොකද ගේනාව මීයඹ අනුව ගහලා කියලා. හරි එහෙම නොවුණා කියන්නේ දැන් ගෙන මී අප කපනවා කපන කොටත් දුකක් තියෙන්නේ හොදන කොටත් දුකක් තියෙන්නේ අන්තිමට කොහොම හරි කරලා කෑල්ලක් කටේ දාගත්තාම දැන් රස්තාලට මොකද වෙන්නේ උඩටම යනවා දැන් රස්ස දැනෙනවා හරිද දැන් මේ කෑල්ල මෙතනින් පල්ලෙහාට ගියා පල්ලෙහාට ගිය ගමන් ඒ රසය මැදට හෝ ආවනම් මට සද්ද නැතුව ඉඳ තිබ්බා උඩම තිබුණා නම් සද්ද නැතුව ඉඳ තිබ්බා. එක කෑල්ලක් කෑවට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ කෑල්ල ඕන වෙනවද නැද්ද? නොකා ඉන්න බැරි වෙනවද නැද්ද? නොකා ඉන්න බෑ කියන්නේ ඇයි? දුක් තියෙන හින්දා. එහෙනම් පොතෙන් ඩ්‍රයිවර්ට් උනේ. දුකට ආවා. දැන් ආයෙ කෑල්ලක් ඕනම වෙනවා. හරි. ඒකක් දැම්මා. දැන් ආයෙ උඩට ගියා. ආයෙ පල්ලෙහාටම වැටෙනවා අරක යද්දි නේද? මේ විදිහට 10ක් විතර යනකොට මොකද වෙන්නේ? දැන් තියෙනවා ඉතුරු වෙලා. මොකද ඒ ඇති කියන්නේ? කොහෙන්ද කොහෙද ඇති කියන්නේ? සිත ඒ කියන්නේ මොකද දැන් අඹක් තියෙනවා දිවක් තියෙනවා සැප වේදනා අඹ කැලක් දිවර දැම්මම සැප වේදනා හැදෙන්නේ ඒක නෙන්න දැන් අමාරුවෙන් කරලා වැඩක් නැහැ තේරුණාද ඒක ඒ කතාව තේරුණාද මම අමාරුවෙන් ගෙනාවේ ඒක ගෙනාවේ මේකෙන් සැප ලැබෙන හින්දා නමුත් දැන් ගෙනාපු දෙයක් තියෙනවා දිවක් තියෙනවා හිතක් තියෙනවා දැම්මොත් දුක් කොහොමද වෙනස? නේද? මේක තේරුණාද දන්නේ නැද්ද? ජීවිතේ ජීවත් කරනකොට ඔන්න වේදනාව හැටි. බලන්න ගොඩක් දේවල් එහෙමද නැද්ද කියලා. ජීවිතේ ගොඩ දේවල් අපි අමාරුවෙන් මහන්සියෙන් සතුට වෙන්න කියලා කියනවා. කිනාපු වස්තු තියෙනවා. තියෙද්දිම සතුට නැති වෙනවා. හවුද නැද්ද? අමාරුවෙන් ගේන වස්තු ගයක් හදාගත්තොත් තමයි සතුටෙන්ම ඉන්න පුළුවන් කියලා කාලයක් මහන්සිලා ගයක් හදනවා හදපු දවස්වල පුදුම සන්තෝෂයක් තියෙනවා ඉතින් මොනවා නැවත් කමන්නේ පුදුම සන්තෝෂයක් තියෙන්නේ නේද ගෙට ගෙවදිච්ච කාලේ සතියක් විතර යනකම් දැන් අවුරුදු 5ක් 10ක් මහන්සිලා ගෙට ගෙවදුනා දැන් සතියක් දෙකක් යනකම් කී මතක් වෙනකොට සන්තෝෂයි ඊට පස්සේ දුක කෙරෙහිව සන්තෝෂ නැහැ දැන් ඒකෙන් සතුටේ හැදෙන්නේ නැහැ අහවල් જાතියේ රැකියාවක් හම්බුනොත් තමයි සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක ගන්නකම් දුකෙන් ඉන්නවා. ඊට පස්සේ රැකියාව තියෙනවා සන්තෝෂේ නැහැ. තේරෙනවද දඬුවම මොකද්ද කියලා? හැබැයි රැකියාව නැති වුණොත් දුකයි. දැන් ගේ තියෙනවා සන්තෝෂේ නැහැ. හැබැයි ගේ නැති වුණොත් දුකයි. කවුරු හරි කෙනෙක් සමීප කරගත්තොත් තමයි සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා හිතෙනවා. කොහොම හරි සමීප කරගන්නවා. දැන් දවස් දෙකක් සන්තෝෂය තියෙනවා ඊට පස්සේ ළඟින් ඉන්නකොට පේන්න බැරි වගේ ගතියකුත් තියෙන වෙලාවකට නේද හැබැයි නැති වුණොත් ලොකු දුකක් උද දරහකින්න ඕනේ නේද මේක මහ පටලවිල්ලක් නැද්ද නේද ජීවිතේ ජීවත් කරනවා කියලා අපි කරගෙන තියෙන මේ වගේ මේ පටලවිල්ල ලෙහා ගන්න නැතුව තේරුම් ගන්න නැතුව ගොඩ ඒවා එකතු කරලා එකතු කරගත්ත ඒවා හින්දා සතුට නැති හින්දා තව දේවල් එකතු කරනවා හැබැයි එකතු කරගත්ත ඒවා බදාගෙන යන්න ඕනේ ඒව නැති වුණොත් දුක් වෙනවා. සතුට ගේ වෙන්න කියලා ගෙනාවා. ගෙනාවට අන්තිමට ගෙනාවලා ටික දවසක් යන සතුට නෑ. හැබැයි නැති වුණොත් දුකයි. හරියට මම මගේ බෑග් එකට මොනවා හරි බර දා ගන්නවා වගේ. දවසින් දවස එක එක එක එක දාගන්න. ඒ තියෙන ඒවා රකින්න ඕනේ. අලුතෙන් ඒවා ගේන්න ඕනේ. ගෙනාවොත් ඒවා රකින්න ඕනේ. හැබැයි ටික දවසකින් ඒ ගෙනාපෙකින් වැඩ නෑ. නැති වෙන්න බෑ හැබැයි. ලොකු දඬුවමක්. මේ ඔක්කොම අහුවෙන්නේ මේ ඔක්කොම කියන්නේ මේ වස්තු වල වැරද්දක්ද? නෑ. මේ අපිට උරුම වෙලා තියෙන වේදනාවේ හැටි. අපිට ලැබිලා තියෙන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වල හටගන්න වේදනාවේ නැත්තම් පංච උපාදානස්කන්ධයේ හැටි. ඒක නිත්‍ය නෑ. ඒක මේ ප්‍රශ්නේ තියෙන්නේ. නිත්‍ය නම් අඹ කෑල්ල දිවේ දාපු ගමන් හරියන්න ඕනේ. අඹයි දිවයි වැදිලා තියෙද්දි ඒක නිත්‍ය නම් අඹයි දිවයි වැදිලා තියෙද්දි හැම වෙලෙම එකම වේදනාව හැදෙන්න ඕනේ. අන්තිමට අම්බයි දිවයි වැදිලා තියෙද්දි ඒකම වේදනාව හැදෙන්නේ නේද? එහෙනම් අන්න ඒක ලොකු අසාධාරණ ලොකු අකටයුත්තක්ද නැද්ද මං කියන්නේ? මම නම් දකින්න එක ඛේද වාචකයක් වගේ. අපේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතු මොකද කරන්නේ? ගොඩ දේවල් එකතු කරනවා. එකතු කරලා එකතු කරලා එකතු කරලා නේද? ඒ ඔක්කොම පටවගෙන යනවා. හරි අමාරුවෙන් බර ඇදගෙන යනවා. වයසට යන්න යන්න යන්න යන්න යන්න යන්න සන්තෝෂයෙන්ම නේද ඉන්නේ කට්ටිය. <laughs> පොඩි කාලේ අවුරුදු 14 දී 15 දී 10 දී නේද 8 9 10 ඉන්න කාලෙට තියෙනට වැඩිය සන්තෝෂය අඩුයි 14 15 වෙනකොට. ඊට වැඩිය තව අඩුයි 20 25 වෙනකොට. ම්ම් 30 35 වෙනකොට තට්ට බඩවල් එහෙම එනකොට තවත් ගොඩක් අඩුයි නේද? වයසට යන්න යන්න එන්නෙන් දෙන්නෙන් ප්‍රශ්නයයි මේ ඔය කිව්ව දේ තමයි පටව ගන්න ප්‍රමාණය වැඩි. අස් කරන්නේ නැහැ, රැස් කරන ස්වභාවය තියෙන්නේ. තිබ්බට වැඩක් නැහැ. ඉතින් සතුටු වෙන්න එකතු කරගත්ත ඒවා. එහෙනම් වයසට යන්න යන්න යන්න යන්න සතුට නෙවෙන්න ඕනේ. ඇයි? සතුට වෙන්න ගොඩක් දේවල් එකතු කරගන්න. අන්තිමට බලනකොට ඒ ඔක්කොම හින්දා දුක් විතරයි තියෙන්නේ. ඒවෙන් සතුට ඇති කරගන්න බෑ. ඒක තේරුම් ගත්තේ නැහැ. ඒක තේරුම් ගන්න නම් වේදනාව කෙරෙහි අවධානය යොමු කරලා තියෙන්න ඕන. ඔය ටික කිව්වහම මොකද උනේ? මේ ජීවිතයේ අපේ මේ ඉන්ද්‍රියන් වලින් හැදෙන වේදනාවල් ගැන සතුටක්ද ඇති උනේ කලකිරීමක්ද ඇති උනේ මම ඔය ටික කිව්වහම අපෝ වැඩක් නැහැ ඇත්තම තමයි ඒක නම් කිව්වේ නේද මේ ඔය ස්වභාවය වෙනස් කරන්න පුළුවන් జగතෙක් ඉන්නවද මේ ලෝකේ ඔය ස්වභාවය වෙනස් කරන්න බෑ ඕක වේදනාවේ සත්‍ය ස්වභාවය නේද එතකොට අපි හරියට නිකන් කැලෑවක් කපාගෙන යනවා වගේ මම මෙහෙන් කපාගෙන යනකොට මෙහෙන් ඒ විදිහටම වැවෙනවා ඒක. අන්න ඒ වගේ ඒ ඉන්න ටික සුද්ධ කරා යන්න මම උත්සාහ කරනවා බලනකොට ඊට වැඩිය පිටිපස්සේ වැවිලා ආපහු හැරලා යන්නත් බෑ දැන්. ඉතින් ඉන්න ටික කපාගෙන ඉන්න ඕන වගේ හැමදාම දුක් වේදනා නැති කරගනිමින් සැප වේදනා ඇති කරගන්න මොකක් හරි එකක් හොයන්න ඕනේ. අඩුම ගානේ තෙල් නාට්‍යයක් හරි ඕනේ. නේද? නිකන් එකක් නෙවෙයි පය දෙකක් විතර බලන්න පුළුවන් එකක් ඕනේ. නේද? ඉවරක් නැතුව මොකක් හරි ඕනේ මොකද මේ කැලේ කපා ගන්න මේ හිත දුක් නැති කරගන්න මොකක් හරි යන හින්දුවක් අහන්න ඕනේ මම කියන්නේ එපා කියලා නෙමෙයි කියන්නේ මේක වක්කඩේ හංගන හකුරු වගේ ඒ කියන්නේ ගෙනත් හොයලා හොයලා හොයලා ගෙනලා වක්කඩකට දාන්න උතුර දියලා යනවා හරි අන්න ඒ වගේ මේ ඉවරක් නැති එකම දෙයක් කර කර අපි ඉන්නවා ඒකෙත් වැඩිපුර විඳින්නේ සැපද දුක්ද වැඩිපුර දුක් විඳිනවා අන්න බලන්න ඕක කියනකොට ඕකට කියනවා කලකිරීම කියලා. වේදනාවෙන් ඇති වෙන මේ කලකිරීමට දැන් මේ වේදනාවේ ස්වභාවය ඕකනම් වේදනාවල් වලින් අපිට රැකවරණයක් ලබන්න පුළුවන්ද? සැනසීම පිළිසරණක් දැන් වේදනාවලින්මනේ පිළිසරණ හොයලා තියෙන්නේ එක්කෙනෙක් හොඳ නෑ කියලා හිතනකොට අපි තව කෙනෙක් සමීප කරගන්නවා එතකොට ඒ කියන්නේ මොකද ඒ කරලා තියෙන්නේ මෙයා හොඳයි කියලා හිතුවා එයා හින්දා සැප වේදනා නැති වුණා මට දැන් ඇති වුණා වගේ වෙන දෙයකින් වෙන දෙයකින් පිළිසරනවා නම් මොනවා හරි පීඩනයක් එනකොට වෙන දෙයකින් පිළිසරන වෙනවා නේද හරියයිද නෑ හරියන්නේම නෑ හැමදාම උනේ ඒකද නැද්ද හැමදාම කරෙත් ඒකද නැද්ද නේද කවදාකවත් ඉවරක් නෑ එහෙනම් මේ වේදනාව මහා අසත්පුරුෂද නැද්ද එහෙම බලනවා <laughs> අසත්පුරුෂය කියන්නේ ඒ ඒ තියෙන ක්‍රමේ හරියන්නේ නැහැ මොකද එයා වෙනස් වෙනවා මම අමාරුවෙන් හම්බ කරගෙන ගණන් තියාගන්නේ ඔය ඉදිරියා වෙනස් වෙලා යනවා නේද එහෙනම් අන්න ඒක හින්දා හිත සැප වේදනා ලැබේවා කියලා දැනට තියෙන සැප වේදනා ලැබේවා මේවා දකීවා දැක්කහම සැප වේදනයි ලැබෙන්නේ අන්නේ සැප වේදනා ලබා ගන්නවා කියන තැනින් ඒ ඒකෙන් සතුටු වෙන්න පුළුවන් කියලා හිතන හිත ඒක වැරදීමක්ද නැද්ද? අන්න ඒක වැරදීමක්. ඒක වැරදිලා තියෙන අපේ හිතට. එහෙම මානසිකාරයක් අපිට තියෙනවා. ඒකෙන්ද අපි මොකද කරන්නේ? සැප වේදනා ලැබෙන තැන් හබාගෙන දුවනවා. අර නිකන් කියන්නේ මේ ලෝකේ ගැනම අපි නිකන් උඩේ ඉඳන් මුළු ලෝකෙ දිහා බලනවා වගේ බැල්මක් දාන්න පොඩ්ඩක්. හරි. කඩිගුල ඇවිස්සලා වගේ ඔක්කොම දුවනවද නැද්ද? කොහෙද මේ දුවන්නේ? කියන්නේ කියන්නේ සැප වේදනා හොයාගෙන දුවන්නේ. නේද? ඇයි ඒ කට්ටිය දුවන්නේ මහ වේගෙන්? ඒ සැප වේදනා දුන්නේ නැත්නම් එයාලට දුක් වේදනා එනවා. නේද? ඒ දුක් වේදනා නැති කරගෙන සැප වේදනා ලබා ගැනීම සඳහා පිස්සු හැදිලා වගේ දෙනවා. සමහර සමහරව මරලා දානවා. ගහනවා, කොටනවා. බනිනවා. කේලම් කියනවා. අකටුතුකම් කරනවා. මේ ඔක්කොම මොකටද? සැප වේදනා. හොයන්නේ. කෙනෙක් එක තරහ ගිහිල්ලා බයින් නැතුව ඉන්නකොට දුකයි. නේද? මොකද කරන්නේ? ඒ දුක සැප කරගන්න. හොඳට බයිනවා. පැන්න ගම වෙනකම් මෙහෙට සැපයි. එහෙනම් ඔක්කොම හැම තැනකම මේ කඩිගුල ඇවිස්සලා වගේ කරන්නේ මොකටද? මොකද්ද? පිරිසරණ හොයනවා සැප වේදනාවෙන්. ඒ වේදනාවෙන්ම වේදනාවෙන්ම වේදනාවෙන්ම ඒවා ඒවයෙන්ම පීඩාවටපත් වෙලා ඔක්කොම ලොකු දෙවිල්ලක් දුවනවා. හරි. එහෙනම් එවැනි කාලයක තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බෙන්නේ. ඒ වගේ අසරණ වෙලා කර කියා ගන්න දෙයක් නැතුව වේගෙන් දුවන මිනිසුන්ට නේද? මහා සහනයක් ඇතිවෙන ධර්මයක් හම්බ වෙනවා හිත නිවා ගන්න ධර්මයක් කියන වීම කියන්නේම මේ දිවිලා ඉන්නවා කියන එකයි. අඟුලිමාල තරණයටත් කිව්වේ බුදුරජාණන් වහන්සේ මොකද්ද? නවතිනු මුඩු මහන් නවතිනු මුදු මහන කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මම නැවතිලා ඉන්න ඔහේ නේද දුවන ගමන් කියන්නේ. හරි ඇවිදින ගමන් කියනවා. මම නැවතිලා ඉන්න ඔහේ නවතින්න කියලා. නේද? එතමට තේරෙනවා හැබැයි වැඩේ. මේ දිවිල්ල සැප වේදනා හොයාගෙන දුවන දිවිල්ල අපේ තියෙන. දුක් වේදනා අයින් කරගෙන සැප වේදනා හොයාගෙන දුවන දිවිල්ල හිතේ තියෙන ස්වභාවයක් මිසක් වෙන කොහෙවත් තියෙන එක නෙවෙයි. ඒකෙන් ඒක උරුම වෙලා තමයි අපි ඉපදිලා තින්නේ. ඒ නිකන් නෙවෙයි නිකන් නෙවෙයි උරුම උනේ. උරුම උනේ අතීත සංසාරගත පුරුදු අනුව. එහෙනම් අන්න ඒක වෙනස් කරන්න ඕන මේ පිළිබඳ යථාභූතව හොයලා බලනකොට වේදනානුපස්සීව වාසය කරනකොට වේදනාවේ ඇත්ත తත්වය ගැන මේ හටගන්න වේදනා හයතනක හටගන්න මේ වේදනාවල සත්‍ය తත්වය ගැන හොයලා බලනකොට ඔන්න අපිට තේරෙනවා මේකේ මේක මහා විකාරයක් කියලා. දැන් අපි ඍජුවම යන් අර මීයම් උදාහරණෙත් එක්ක රාගය කියන කාරණාවකට. ඒකත් ඒ වගේමද නැද්ද? ඒකත් ඒ වගේමයි. ඒකෙත් යම් තැනක සතුට උපදින තැනක් තියෙනවා. හරිද? සතුට උපදින අවස්ථා තියෙනවා. අන්න ඒ උපදින සතුට හොයාගෙන නේද මේ මිනිස්සු හැල්මේ දුවන්නේ. හරි? දැන් තවත් තැනකට අවධානය යොමු කරන්න යන්නේ. <clears throat> මනුෂ්‍ය ශරීර උඩ ඉඳන් පල්ලෙහා දක්වා තියෙන්නේ බොහෝ සැප වස්තුද නැත්නම් පිළිකුල් වස්තුද? නේද? කෙස්ලොම් නියද සම්මාස්නහර ඇට ඇට මිදුළු ආදී ඔක්කොම අප්‍රසන්න පිළිකුල් දේවල්. පිළිගන්නවද? ඔව්. එතකොට මේ අප්‍රසන්න පිළිකුල් දේවල් අප්‍රසන්න පිළිකුල් දේවල් දැක සතුට ඉපදීම කියන එක හරි සතුටක්ද වැරදීමක් හින්දා තියෙන සතුටක්ද වැරදීමක් හින්දා තියෙන සතුටක් හරි එහෙනම් ඒ ඉපදිලා තියෙන සතුට තියෙන්නේ මොකක් හින්දාද අවිද්‍යාව හින්දා කියලා නොදැනීම හින්දා ඇතිවෙන සතුටක් හිත ඒ ඇත්ත తත්වය අරමුණු කරන්නේ නැහැ ලෝභය රාගය කියන කැප වේදනාව කෙරෙහිම තියෙන ලෝභය ඇත්ත සම්පූර්ණයෙන් වහනවා. යකුතලේ හැටි හරියට මෙන්න මේ වගේ ඇත්ත වහන එක ගැන අපි කතා කරන්නේ දරුවෙක් කියලා ගන්න නැත්නම් සාමාන්‍ය මිනිසෙකගේ කටක තියෙන සෙම කෙලසොටු ආදී අප්‍රසන්න දුකන දේවල් එන කවුරු හරි ටොෆි එකක් අක්කා ඉඳලා දුන්නොත් අපි කන්නේ නෑ ඒක අප්‍රසන්නයි හැබැයි තමන්ගේ දරුවෙක් දුන්නොත් අන්න කතාව නේද? මම හැමදාම කියන දේවල් ආය ආය කියන්නේ ඇයි මේවා දැන් ස්ථිර කරගන්න ඕන මේවා තේරෙන්න ඕන අපිට දරුවෙක් දුන්නොත් මොකද කරන්නේ ඒ පිළිකුල අරමුණු වෙන්නේ නැහැ ඒ පිළිකුල අරමුණු වෙන්නේ ඇයි දරුවා කෙරෙහි තියෙන ආදරයෙන් හින්දා ලෝභයෙන් හින්දා අකුසලය අකුසලයේ ඇත්ත වහනවා එහෙනම් සැප වේදනාව කෙරෙහි තියෙන අධිකරතර තණ්හාව අර ශරීරයේ ගැන තියෙන පිළිකුල වහනවා. ඒ වැහීම හින්දම එයාට ඒක තුළ සැප වේදනා උපදිනවා. හරි ඔකට කියන්නේ ඌරාට අසුචියමෙන් කියලා ධර්මයේ තියෙන මට එච්චරම් පල්ලෙහාට දාලා කියන්න මම කැමති නැහැ. <laughs> ධර්මයේ තියෙන්නේ ඌරාට අසුචියමෙන් කියලා. එතකොට එහෙම ඒ කියන්නේ ඒකට කියනවා සංඥා විපල්ලාසය කියලා. සංඥා විපල්ලාසය කියලා කියන්නේ එතකොට ඒක තමයි කියන්නේ එහෙනම් අර අර අපි අර ප්‍රස්තාරයක් හඳ නේද එතන මේ උඩට ගිහිලා තියෙන වැරදීමක් හින්දාද නේද සැප වේදනා කියලා උඩට ගිහිලා තියෙන්නේ වැරදි සැප වේදනාවක් ඒක වැරදීමක් හින්දා හැදෙන එකක් ඒක සැපක් තමයි වැරදීම් හින්දා සැප හැදෙනවා රත්තරන් නොවන මාලයක් රත්තරන් කියලා හිතුවොත් මට තෑගි හම්බෙලා රත්තරන් නොවන මාලයක් රත්තරන් කියලා මට වැරදි අවබෝධයක් ඇති වුණොත් හතරම් මාලයක් හම්බුණා වගේ සතුටක් ඇති වෙනවද නැද්ද? ඒක හරි සතුටක්ද වැරදි සතුටක්ද? ඒක වැරදි සතුට. වැරදීමක් හින්දා ඇති වෙන. එහෙනම් පංචපාදානස්කන්ධයක ඒ සතුට උපදිනවා නම් ඒ හැම සතුටක්ම මොකද්ද? වැරදීමක් හින්දා ඇති වෙන සතුට. හරි. කොහෙද වැරදිලා තියෙන්නේ? මගේ මනස්කාරය වැරදිලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ අවිද්‍යාව හේතු වෙලා තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව නිසා උපදින්නා වූ තණ්හාව හේතුවෙන් ඇති වෙන සැප වේදනා තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් මේක දිහා හරියට බැලුවොත් එහෙම හප්පෝ බලනකොට මං දුවලා තියෙන්නේ කොහෙද? මිරිගුවක් පස්සේ කියලා කලකිරීමක් ඇති වෙනවද නැද්ද? මේ ඔය ඔය සංසිද්ධිය කාරණා සහිතව නොදැනුණත් හේතු ටික දිහා විතර ඵල ටික විතරක් දිහා බලනකොට දැනෙනවා. සතුට හොයාගෙන දුවන අපිට සතුට හැදිලා නැහැ. නේද? අර වැරදි සතුටක් තමයි තැන් තැන් වල ඇතිලා ඇති වෙලා තියෙන්නේ. ඒකෝට ඒකත් තේරෙනවා හරියට බලනකොට ඒක නිවැරදි සතුටක් නම් ඇතිවෙච්ච සතුට නිවැරදි සතුටක් නම් නැවත නැවත ඇති වෙන්න ඕනේ. එකම වස්තුව කෙරේ නැවත නැවත ඇති වෙන්න ඕනේ. ඒක වැරදි සතුටක් හින්දායි. ඉමිටේෂන් මාලකින් හැමදාම සතුට වෙන්න බෑ රත්තරන් මාලයක් කියලා. ඒක කළු වෙනවා. ඉක්මනට කළු වෙනවා. එතකොට තේරුම් ගන්න අප්පච්චි ඊළඟට ලානික තිබ්බට තරි දුකක් ඇති වෙනවා. ඒක නේද ජීවිතේ හැම වෙලෙම වෙන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධයේ නිබඳව අපිව තෙලනවා, අපිව දුකටපත් කරනවා. අන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම ස්වභාවය ඇති වෙන්න නම් ඔන්න ඔය විදිහ මෙනෙහි කිරීම කරලා ඒකේ අස්සක් මුල්ලක් නෑර පිරික්සලා බලන්න ඕනේ. බලනකොට තේරෙනවා ඒකේ කොතනකවත් සැපක් නැති බව. ඔන්න ලොකු පස් ගොඩක් ගහලා තියෙනවා. මේකේ මැණික් වගේක් තියෙනවා කියලා කියනවා. කට්ටිය කිනෝගේ මැණික් නෑ කියලාත් කියනවා. දැන් මට හිතෙනවා නෑ මැණික් තියෙනවා වෙන්න ඇති කියලා. මම මොකද කරන්න ඕනේ? ඔය පස් ගොඩ අරගෙන පිරික්සනවා. හරි. ඔක්කොම පිරික්සනවා. දැන් භාගයක්ම පිරික්සුවා නැහැ. හැබැයි මට තාම සැක තියෙනවා. ආයේ එකෙන් ඒකෙන් භාගයක් පිරික්සුවා නැහැ. සැක තියෙනවා. අන්තිමට පස් ගෝනි දෙක තුනක් ඉතුරු වෙලා තියෙනවා. දැන් අන්තිමට හිතෙන්නේ මේක තමයි තියෙන්නේ කියලා. ඔක්කොම පිරික්සවුවා නම් ආයේ කිසිම <coughs> කිසිම විදිහකින් දන්නේ නැහැ. කිසිම විදිහකින් මේක ඇතුලේ මැණික් තියෙනවා කියන අදහස එන්නේ අන්න ඒ වගේ පංච උපාදාන ස්කන්ධ කියන්නේ කුඩාම එකකේ නේද? කුඩාම එකකේ පිරික්සනකොට අපිට තේරෙනවා නම් ඒක එපාම කරපු එකක් කියලා. නේද? එපාම කරපු එකක්. ඒ කියන්නේ ඒකේ සැප නැහැ. ඒක නිබඳව වෙනස් වෙන, නිබඳව නැති වෙන, නිබඳව උපදින හේතු ඇති කලෙහි ඒ හේතු වලට අනුකූල වෙන මට ඕන හැටියට තියෙන්නේ නැති දෙයක් මේකත් එක්ක නම් මේ ගෙවන ජීවිතේ හරියන්නේ නැහැ කියලා කලකිරීම ඇති වෙන්න ඕනේ. හරිද? එහෙම කලකිරීම ඇති වුණාට පස්සේ ඒවා හැමෝම සතුට වෙන්නේ නැහැ. ඉතින් ඒ සතුට වෙන්නේ නැහැ කියවම දුකෙන් මිදෙන්නේ දන්නේ නැහැ. ඇයි? දැන් ඒවා තේරුම් ගත්තේ නැත්නම් තමයි දුකෙන් මිදෙලා තියෙන්නේ. හැම වෙලේම අරවාගෙන ශෝක බය උපදිනවා. තේරුම් ගත්ත කෙනා දන්නවා මේ ඉදිරියෙන් තියෙන දේ ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. දන්න හින්දා මොකද දන්නේ මේවා නිබඳව වෙනස් වෙනවා නැති වෙනවා මට ඕන හැටියට පවතින්නේ නැහැ කියලා දන්නකොට බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්තම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැත්තම් දුක් නැහැ. හරි? ඒකින්ද අපි නිබ්බන්ධව බලන්න ඕනේ මේ වේදනාව කෙරෙහි මට කොච්චර කලකිරීමක් තියෙනවද කියලා. එහෙම නැත්තම් මොකද කරන්න ඕනේ? ඉක්මනට ඉක්මනට හදන්න ඕන ඔය කිව්ව විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර වේදනාව ගැන හැම නිමේෂයකම වේදනාව ගැන කලකිරීම එන විදිහට හදන්න ඕනේ. හිත. ඇයි ඇත්තනේ? මම දැන් කියපු එකක්වත් ඇත්ත නෙමෙයිද? මම මේ කියපු ඔක්කොම ඇත්තනම් අපේ මුළු ජීවිතේ හැම තැනටම මේ කියපු ටික යොදන්න පුළුවන් දෙයිද? නේද? එහෙනම් මොකද දැන් කරන්නේ කියලා අපි කල්පනා කරමු. පැත්තකට ඉඳගෙන භාවනාවක් විදිහට මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕනේ. අතීතේ මං අද දැනට මට ප්‍රාර්ථනා වගේක් තියෙනවා. හරි මගේ ජීවිතේ මට නිකන් තියෙනවා. අහවල් අහවල් දේවලින් මං සැපවින්දා, ඇති වෙනකන් සැපවින්දා, නැවත ඒවා ලැබේවා කියලා නේද? කෝලං සිතක් තියෙනවා අපේ. සිත අතීතය ප්‍රාර්ථනා කරනවා. ඔහේ හරි තැනක වින්ද සැපක් හොඳයි කියලා ඒක අස්සේ රින්ගන ගතියක් තියෙනවා. දැක්ක දේවල්, අහපු දේවල්, විඳපු දේවල්. නැවත ඉල්ලන ගතියක් තියෙනවා. මේක අහෝසි කරේ නැත්තම් හරි මේක අහෝසි කරේ නැත්තම් අපි හැමදාම පීඩාවෙන් ඉන්නවා. එකම දේ මගේ හිතේ ඉන්නවා. ඒකෙන් මම මොකද කරන්නේ? මගේ අතීතේට බය නැතුව යනවා. එහෙනම් මේක තියෙනවා සැපවින්ද සිද්ධි වගේක් තියෙනවා අතීතේ. හරි? ඒ සිද්ධි එක දෙක එක දෙක ගන්නවා. අරගෙන අර මීයඹ උදාහරණයට දාලා බලන්න. හරිද? මේ සිද්ධියේ මං කොච්චර සැප වින්දාද කොච්චර දුක ඕන එකක් හම්බෙනවා උපාදියක් ගත් එකක්. අප්පේ මේක තමයි මගේ ජීවිතේ කියලා මං ගත්ත උපාදිය ගැන බලනවා. උපාදිය ගන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. ඒකට ඇලෙන්නේ නැහැ මෙහෙම වුණාම. වැඩියෙන් ඉඳලා තියෙන්නේ වැඩේ පටන් ගත්ත දවසේ ඉඳන් අවුරුදු 4ක් විතර මොනවද විඳලා තියෙන්නේ? <laughs> නිකන් දුකද අසීමිත දුකද? අසීමිත අපාදුකක් වගේ එකක් වෙනවා තියෙනවා මේක කරගන්න. දැන් කොහොම හරි විභාගයේ සමත් වුණා කියලා දැනගත්තා. දැනගත් වෙලාවේ හොඳයි දැන් ඉතින් ගොඩක් වෙලා යනකම් මේක උඩ තියෙනවා. මම මගේ ගොඩාක් හිතවත් කෙනෙකුට ගොඩක්ම හිතවත් කෙනෙකුට ආදරය කරන කෙනෙකුට තමන්ගේ සහෝදරයෙකුට කතා කරලා කියනවා මං අන්න මං ඉහළින්ම සමත් වෙලා කියලා. ගණන් ගන්නවත් නැහැ. ගණන් ගත්තවත් නැහැ පොඩ්ඩක්වත් සුබ පැතුවේ නැහැ මුකුත් කරේ නැහැ. දැන් මොකද වෙන්නේ? තේරුණාද වැඩේ? අවුරුදු ගාණක් දුක් විඳලා නේද? හදාගත්ත මහා සැපය කියලා හදාගත්ත එක එක්කෙනෙක්ගේ වචනයකින් පල්ලෙහාට වැටෙනවානේ අපි. මේ මොන විකාරයක්ද ඒකට? නේද? හේතුව වෙන කෙනෙක් කිව්වනම් මට ගාණක් නැහැ. මෙයා මම ආදරය කරන කෙනෙක් කියලා කියන්නේ අන්න ප්‍රියභාවයක් තියෙන කෙනෙක්. එයාගේ දැකීම, එයාගේ ඇසීම, එයාගෙන් මගේ හිත බලාපොරොත්තු වෙන ස්වභාවයකට පත් වෙලා එතනත් පංච පාදානස්කන්ධය. නේද? ඒක වෙනස් කියලා බලනකොට. ඒකයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් මම මෙහි නටපු නාටකම් ටික ඔක්කොම ඉවරයි. හරි. එතන තියෙන තණ්හාව. එයාගෙන් ප්‍රිය වචන ලැබෙයි. එයාගෙන් යහපත් දේවල් ලැබෙයි කියලා තියෙන තණ්හාව. නේද? එහෙනම් වැරද්ද තියෙන්නේ එහෙද මෙහෙද? මෙහි මෙහි තියෙන තණ්හාව. නේද? එන්නේ ඒ තණ්හාවෙන්ද තමයි එතන දුක් වේදනා හටගත්තේ. මේ විදිහට මේවා බලනකොට අන්න සිද්ධිය අරන් බලනවා. බලනකොට තේරෙනවා ඒක අර ඔය පස්සේ කිව්ව සිද්ධිය නොවුනත් උපාදීෙන්ද ලොකු සතුටක් ඇති වුණා. සතියක් දෙකක් ඒ සතුට තිබ්බා. දැන් උපාදීය තියෙනවා. සතුට නැත වෙනසක් නැහැ. නේද? නේද? අන්න ඒ විදිහට අතීත සිද්ධි බොහෝමයක් අරගෙන මම මොකද කරන්නේ? ඒවා හොඳින් විශ්ලේෂණය කර කර කර කර කර කර බලනවා. බලනකොට මට ටික ටික වැටහෙන්න පටන් ගන්නවා. වැඩක් නැති වැඩ ගොඩක් කරගෙන වගේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආදායම් මාර්ගයක්. කණ්ඩ අඳින්න වැදගත් විදිහට ඉන්න අවශ්‍ය කරන ටික සකස් කරුණා නම් මදිද? પરම්පරාවටත් මොනවාරි සකස් කරුණා නම් මදිද? නේද? ඉන්හාට විය යුත්තේ කොහොමද? ඒක සමාජයට සේවයක් කරන්න ඕනේ. නේද? අන් අයට පිහිට වෙන්න ඕනේ. ඒක තමන්ගේ අධ්‍යාත්මය දියුණු කර ගන්න ඕනේ. එහෙම නැතුව භවභෝග සම්පත් නොයේකුත් වස්තු තට්ටු ගණන් එකතු කරා කියලා මේ ලෝකේ සංසාරේ වැඩක් නැහැ. ඒක සමහර හොරකම් කර කර එකතු කරනවා. තේරෙන්නේ නැහැ වැඩි. ඇයි? මේ ඇති වෙනකන් දිනනවා. හොරකම් කර කර එකතු කරනවා. මෙලොව වැඩක් නැහැ. ඇයි? ඔක්කොම දාලා යන්න ඕන මරණදී. හොරකම් කරපු ටික අරන් යන්න වෙනවා. හොරකම් කරපු වස්තු ටික නෙමෙයි අරන් යන්න ඕනේ. අරන් යන්නේ මොනවාද? හොරකම් කිරීම නිසා ඇතිවෙච්ච චේතනා හින්දා ලැබෙන විපාක ටික අරන් ගියාය. අර හේ හොඳ හොඳ දනුවන් හම්බ වෙනවා ඊට පස්සේ. දැන් අත් නැතුව උපදිනවා, කකුල් නැතුව උපදිනවා, ඊට අදුප්පත් වෙලා උපදිනවා, තිරසන් වෙලා උපදිනවා, പ്രേතය වෙලා, භූතය වෙලා උපදිනවා. මේක දැනගත්තේ නැති මිනිස්සු බුරුතු පිටින් හොරවම් කරනවා. නේද? Tamanට අවශ්‍ය කරන ටික නෙවෙයි හම්බ කරගන්න. ඉතින් ඒ වගේ මේවා හරියට තේරුම් ගන්නවා නම් ඒවා වෙන්නේ නැහැ. ඔන්න ඔය කලකිරීම උපරිමයක් කොට ඇති වෙන විදිහට අපි අපේ හිත හදන්න ඕනේ. එතකොට අපේ හිත මේ ඒ කියන්නේ අර සිද්ධි අරගෙන ගොඩ මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා වේදනාවේ ගැන කලකිරෙන විදිහට වැඩන්නේ නැහැ. මෙතන දුක්මය වේදනාවක් තියෙන අන්න එහෙම දැනුනහම අපේ හිත වේදනාව කෙරෙහි කලකිරෙනවා. හරි? දැන් බලන්න එහෙම වුණහම වෙන වැඩේ ආය දැන් අපි තුමු මොකක් හරි කෙනෙක් කෙරෙහි තියෙන බැඳීමක් ඇති වෙච්ච එකක් ගැන මම මෙනෙහි කරා. ඒ ඒ ඇති වෙච්ච මගේ හිත ඒ ගැන බලාපොරොත්තු ඇති වෙච්ච වෙලාව ඉඳන් දකින්නකොට සතුටක් ඇති වෙනවා අහනකොට සතුටක් ඇති වෙනවා හැම වෙලේම දුක් විඳින්න හිටියේ නේද පිච්චි පිච්චි දැවි දැවි වගේ මේ සාමාන්‍ය ජීවිතයේ ගෙවෙත් පිච්චි පිච්චි දැවි දැවි වගේ රත් වෙවි වගේ හිටියේ නේද එහෙනම් වැඩියෙන් ඉඳලා තියෙන්නේ දුක් ඊට පස්සේ අන්තිමට මේ මේ බැඳීමේ කියලා යා හැකි කඩයිමක් නැහැ ඒක දන්නේ අපි ඒක හිතාගෙන ඉන්නවා නමුත් ඇතුලෙන් ගොඩාක් දුක් විඳිනවා එතකොට හොඳට බලන්න දැන් ඒ වගේ සිද්ධි අරගෙන වේදනාව කෙරෙහි කලකිරෙන විදිහට මොකද අපි එතන සැප වේදනාව කෙරෙහි සතුට වෙන විදිහට තමයි මෙනෙහි කර කර හිටියේ මෙච්චර කාලයක්. හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ නේද? ඒවා නැවත ඉල්ලුවේ ඇයි? එතන ආපු කර සැප වේදනාවක් තියෙනවනේ ඒක කෙරෙහි සතුට ඇති වෙන හින්දා. ඒ සිද්ධිය ගත්තාම මට සතුට සිද්ධියක් විදිහට දැනෙන්නේ. හැබැයි විඳලා තියෙන්නේ දුක් ගොඩක්. එහෙනම් ඒ සිද්ධියේ දුක් ටික මම ප්‍රකට කරගත්තොත් නේද? මම හොඳට ඒ ටික ප්‍රකට කරගත්තොත් අතීත සිද්ධි ටිකේ දැන් මට ඒ වගේම සිද්ධියක් එනවා මෙන්න මගේ ඉස්සරහට එනවා ආ දෙන්නම් සැප වේදනා දෙන්නම් කියාගෙන සිද්ධියක් එනවා වෙනදනම් මම මොකද කරන්නේ ඒකේ හැලීලා සතුටු වෙලා වැළඳගෙන දඟලන පටන් ගන්නවා මෙදා පාර අර විදිහට මෙනෙහි කරලා තියෙනවනේ මොකද වෙන්නේ අම්මෝ තුවාලයක් හදන්න තමයි ඔය එන්නේ අපි කවුරුවක්වත් කැමතිද තුවාලයක් හදාගන්න නේද ඒ වගේ තමන්ගේ මනස තුවාල වෙනවට එයා කැමති නැහැ. ඒකින්ද මොකද වෙන්නේ? යාට දුක ප්‍රකට වෙච්ච ගමන් අර සැප වේදනාව කෙරෙහි ඕක ගත්තොත් මට ලොකු දුකක් වෙනින්ද වෙනවා කියලා කලකිරෙනවා. හරිද? අන්න ඒ කලකිරීම එයාව වෙනත් පසකට තල්ලු කරාවිද නැද්ද? නේද? වෙනත් පැත්තකට අනිවාර්යයෙන්ම අන්න හරි යෝනිසෝ අන්න හරි මානසිකාරයක් ඇවිල්ලා තියෙනවා. දැන් එයාගේ මනස වැඩ කරන්නේ වේදනාව පස්සේ පන්නන්නේ වේදනාව අතහරින්නයි. නේද? එතකොට ඒක ඒකින්ද කාමාශ්‍රව අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව අඩු වෙනවා. එහෙනම් ඒක මොන මනසකාරයක්ද? යෝනිසෝ. ආන්ගේ මනසකාරය හරි ගිහිල්ලා තියෙනද? ඒ හරි වැඩේ කරන විදිහට මේක හරි ගිහින්ද? අන්න එතකොට ඒකට කියන යෝනිසෝ මනසකාරය කියලා. ඒක හදාගන්න තුරු තියෙන මනසකාරය මොකද්ද? අයෝනිසෝ මනසකාරය. එහෙනම් මෙවැනි යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න කාවද වුණ වෙන්නේ? කල්යාණ මිත්‍රයව වෙනවා. හරි? එහෙනම් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් යෝනිසෝ මනසිකාරයත් ඊළඟට ධර්ම ශ්‍රවණය. එතන ඉස්ලාම ධර්ම ශ්‍රවණය වෙන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය වුණාට පස්සේ එන ගැටලු විසඳගන්න ඒක කොහොමද හදාගන්නේ කියන එක નિවර්දියව දැනගන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙන වෙනවා. ඒකත් එක්ක යෝනිසෝ මනසිකාරය වෙන වෙනවා. ඔය තුන ආවොත් අපිට අවශ්‍ය කරන කඩේමට යන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් නිබ්බිදාව කියලා කියන්නේ ඒ වගේ යෝනිසෝ මනස්කාරයකින් යුක්තව පංච පාදානස්කන්ධය කෙරෙහි ඇතිවන කලකිරීම උපද්දවන මනස්කාරය. පොඩි පොඩි දේවල් ගැන නෙවෙයි. ඒ කියන්නේ මේ ලෝකේ එතකොට මට සතුට වෙන්න ඉඩක් නැති බව දන්නවා මම. මේ පංච උපාදානස්කන්ධය තුල සතුට වෙන්න ඉඩක් නැහැ. සැප විඳින්න ඉඩක් නැහැ. හරි ඇයි ඒ? ඒක වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ඒක වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. හින්දා කියන්නේ ත්‍රිලක්ෂණය ගැන දන්න කෙනෙකුට තේරෙනවා පංච උපාදානස්කන්ධය කියන ලෝකේ සැප විඳින්න ඉඩ නැහැ. අපි ඉඩක් නැති ලෝකයක සැප හොයනවා. හරි. දුක් ඇති ලෝකයක දුක් සහිත ලෝකයක ඉඳගෙන අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා සැප හොයනවා ඒ සැප හොයන වාරයක් වාරයක් ගන්න විඳින්නේම දුක් සැප විඳින වාරයක් වාරයක් ගානේ වැඩි වෙන්නේම බලන්න යම් සැපක් වින්දාද විඳින විඳින වාරයක් ගානේ ඒ සැප නැවත ඉල්ලන ප්‍රමාණය අපේ හිතේ අඩුද වැඩිද ඒකම නැවත ඉල්ලනවා ඒ කියන්නේ එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද දුක්තික වැඩි වෙනවා නේද එතකොට ඒවත් අවිද්‍යාව හින්දා ඇති වෙන දුක් දැන් හොඳට වැටහෙන්න ඕන නිබ්බිදාව කියන්නේ මොකක්ද කියලා කලකිරීම හරිද මොනවද ඒතකොට නිබ්බිදාවන උපස්සනාව කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම. එතකොට ආය විසඳුමක් නැහැ මේ ලෝකේ. පංච උපාදානස්කන්ධයෙන් විසඳුමක් ඉල්ලන්නේ නැහැ මේ හිත එතනින් එහාට. අන්නේ தත්ත්වයටපත් කරගන්න ඕනේ. ඒපත් කරගත්තොත් තමයි අපිට මේ ගමනේ ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමපත් කරගත්ත එක්කෙනා නිවන් දැක්කද? නැහැ නැහැ. කලකිරීම තමයි මාර්ගය වෙන්නේ. ඉස්සරහට අර යන්න. නැත්තම් මේකෙම මේකෙම ඇලි ඇලි ඇලි ඇලි තියෙනවා මේ කලකිරීමම තමයි ඉස්සරහට අර යන මාර්ගය බවටපත් වෙන්නේ ඉතින් ඒක තමයි කිව්වේ අතනි බින්දති දුක්ඛේ ඒක මොකද දුකෙහි මේ කලකිරෙන්නේ නෑ මං ආය දුක් විඳින්න ලෑස්ති නෑ අපේ වින්දා හොඳටම ඇති හරිද එහෙනම් මං ආය ලෑස්ති නෑ කියලා ඒකට විසඳුමක් විදිහට තමයි හිත පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්නේ අන්න ඒ විදිහට අවශ්‍ය කරන වැඩපිළිවෙල උදා කරගත් ගත්තොත් විතරයි එහෙනම් දැන් වෙන කරන්න දේවල් වගේක් තියෙනවා මේ නිබ්බිදාතය තමන්ගේ ජීවිතයේ අතීතයේ අපෙන් ඉල්ලන අතීතයේ ලුහු බැඳ යන්න හේතු වෙන දේවල් අරගෙන වෙන වෙනම මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරලා ඒවා මෙනෙහි කරමින් ඒවා මෙනෙහි කරන වේදනාව හිතට අරගෙන ඒකත් එක්ක කොතනකවත් හිත ඉල්ලන්නේ නැති වෙන තත්ත්වයට එනකම් මේක වර්ධනය කරගන්න ඕනේ. යම් කිසි කලකිරීමක් ඇති වුණා නම් ඒ කලකිරීම ඇති වෙන්න හේතුව දැන් මේ පැය අපි ගත කරා දැන් මේ විනාඩි 50ක කාලය තුල අපි කතා කරපු දේවල් එක්ක දැන් මොකද්ද ජීවිතය ගැන හිතෙන්නේ? පංච පාදානස්කන්ධය ගැන සතුටක්ද කලකිරීමක්ද තියෙන මේ වෙලාවේ? කලකිරීමක් තියෙන්නේ. ඒ කලකිරීම ඇති වුණේ මේ ටික අහපු හින්දා මේ ටික අහවුවොත් කවුරු හරි කෙනෙක් හැමෝටම මේ කලකිරීම නැති වෙයිද? නෑ මේ ටික ඇහුවොත් වෙන සමහර අය හොඳට අහගෙන ඉඳලා කියයි ආම්දුරන් ටිකක් පිස්සු වගේ අහන අයට ටිකක් පිස්සු වගේ කියලා කියන කට්ටියක් ඉන්නවා. හරිද? ආ ඒ කියන්නේ ඒ කට්ටියට බණ ඇහුවට හරියන්නේ නෑ. නේද? එහෙම සමහර අය ඉන්න තේරෙන්නේ නෑ මේ කාරණා. ඒතර මම සතුටු වෙන්න ඕනේ. මට බොහොම සතුටු වෙන්න කාරණාවක් තියෙනවා මේ පින්වන්ත අයට. ඒ කියන්නේ සතුටු වෙන්න කාරණා තියෙනවා. මම මේකට මෙහෙම උදාහරණයක් කියන්නම්. බණ ඉවර කරන්න ඉස්සෙල්ලා. මම කබල් කාර් එකක් අදන් එනවා. ගිහිල්ලා ඇදගෙන එන්නේ. මේක ස්ටාර්ට් වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම මේක සුද්ධ කරලා තෙල් දාලා එක එක ඒවා කරලා එක සැරයක් ස්ටාර්ට් කරනවා. කොහොම හරි කරලා තල්ලු කරලා මොන හරි කරලා මේක ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් වෙලා නවතිනවා. හරි. දැන් මට සතුටුයි. ඇයි? ස්ටාර්ට් වෙනවා දැන් ඊළඟ සැරේ try කරවද? ස්ටාර්ට් වෙන්නේ නැහැ. නමුත් මට සතුටුයි. ඇයි? ස්ටාර්ට් වෙන ස්වභාවයේ මේක තියෙනවා. මේක පිස්ටන් හරි තියෙනවා. ඇතුලේ තියෙනවා තියෙන්න ඕනේ ඒවා. නේද? හරි. මම පැයක් වාහන වගේත් අල්ලු කරා දැන්. ස්ටාර්ට් වුණා. ඒ කියන්නේ කලකිරීම ඇති වුණා. <laughs> ඒ කියන්නේ බන ඇහෙනකොට පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම ඇති වෙන ස්වභාවයේ මගේ හිත ඇත නේද? ඒ කියන්නේ නිවන් දකින්න ස්ටාර්ට් වෙන ස්වභාවය තියෙනවා. හරිද? සමහර අයට නෑ. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද? තෙල් ගහලා හොඳට නේද අඩුපාඩු ටික හදලා නේද ඕන වෙලාවක පණ ගැන්වෙන විදිහට හදා ගන්න පුළුවන් එහෙම නොවුනා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නොවුනා නම් මේක ලොකු ලොකු අඩුපාඩු වගේ මේකින්ද අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා පැයකින් පුළුවන් වුණා කලකිරීම ඇති කරගන්න කලකිරීම හටගත්තා නේද හටගත්තා එහෙනම් හටගත්ත කලකිරීම වර්ධනය කරන්න නම් මේ කියපේව නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන. වර්ධනය කරගත්ත කලකිරීම රැක ගන්න නම් නේද ඒක අඛණ්ඩව ඒ මෙනෙහි කිරීම කරන්න ඕන. හටගත්ත දේ රැක ගන්න නම් ඒක නැවත නැවත කරන්න ඕනේ. රැකගත් එක වර්ධනය කරන්න නම් නැවත නැවත කරන්න ඕනේ. වර්ධනය කරගත්ත එක ආය රැක ගන්න නම් ඒක අඛණ්ඩව දෛනිකව මේ කලකිරීම තියෙන විදිහ මෙනෙහි කිරීම කරන්න ඕනේ. අන්න එහෙම කරපුවා කරගොත් එහෙම අපිට පුළුවන්කම තියෙනවා මේක ආරක්ෂා කරගන්න. ඒ කලකිරීම තියෙන තාක්කල් හිත පංච පාදානස්කන්ධේ විසිරෙන්නේ නෑ. ඒකත් එක්ක බැඳීම් අඩු වෙනකොට අපිට ලොකු සුවයක් ඇති වෙනවා. ඒක පංච පාදානස්කන්ධයේ හින්දා ඇති වෙන ගේහ නිස්සිත සෝමනස්සයන් නෙවෙයි. නෙක්ඛම්මය නිසාවෙන්ම මේ කටුක ක්‍රූර පංච උපාදානස්කන්ධයෙන් හිත අතහැරෙනකොට ඒ හිත පුදුමාකාර සුවදායක තත්යකට පත් වෙනවා. හරිද? මේක නිකන් කටු ඇණි ඇණි ඉන්නවා වගේ එකක් මේක. මේකෙන් අයින් වෙනකොට පීඩාව දුර වෙලා චිතාලක සුවදායක තත්යකටපත් වෙනවා. ඉතින් ඒක මේ ලෝකේ ඉපදිච්ච හුඟක් අයට එවැනි නෙක්කම්ම සුවයක් විඳ ගන්න බැරුවම අර කටු ගොඩේම ඉපදිලා කටු ඇණි ඇණි ඉඳලා කටු ඇණි ඇණිම මැරිලා යනවා. හරි දුක් විඳ විඳම ඉපදිලා දුක් විඳ විඳම ජීවත් වෙලා දුක් විඳ විඳම මැරිලා යනවා. ඒකෙන් මොහොතකට අත මිදෙන්න පුළුවන්කම ඒකෙන්ද ජීවිතය ගැන කල්පනා කරන්නේ මේ ජීවිතයට යම් කිසි ආකාරයක වටිනාකමක් මම ලබා දෙන්න ඕනේ නේද? ස්ථීර වැඩපිළිවෙලක ආරම්භයක් මේ ජීවිතේ හැරි කරන්න ඕනේ. ඒකින්ද ඒ අනුව කටයුතු කරමින් මගේ ජීවිතය මම සාර්ථක කරගන්නවා, සසර සූපත් කරගන්නවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.